සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම අද දවසේ ඔගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව පිළිබඳව. ආනාපාන සතිය කියන එකේ අදහස ආන කියන්නේ හුස්ම ගැනීම. අපාන කියන්නේ හුස්ම පිට කිරීම. සතිය කියන්නේ සිහිය පැවැත්වීම කියන එක. එතකොට ආනාපාන සති කියන එකේ තේරුම ආස්වාසය ප්‍රාස්වාසය සමග සිහිය පැවැත්වීම කියන එක. මේ ආනාපාන සති භාවනාවේදී භාග්‍යතුන් වහන්සේ විශේෂ ඉරියව්වක් සඳහන් කරනවා. ඒ කියන්නේ මේ ආනාපාන සති භාවනාව වාඩි වෙලා කරන භාවනාවක් විදිහටයි ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් අනෙක් භාවනා ක්‍රමවලදී භාග්‍යතුන් වහන්සේ විශේෂ ඉරියව්වක් ඒ ඒ ස්ථානවලදී සඳහන් කරලා නැහැ. නමුත් ආනාපාන සතිය පිළිබඳව විස්තර කරන බොහොමයක් සූත්‍රවල මෙන්න මේ වාඩි වෙලා කරන ඉරියව්වක පිහිටලයි අපි මේ භාවනාව කරන්න ඕනේ කියන කාරණේ භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආනාපාන සතිය පිළිබඳව සඳහන් වෙන බොහොමයක් සූත්‍රවල භාගිතුන් වහන්සේ ඒක දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගම් වා අස්ස සන්තෝ දීගම් අස්ස සාමීති පජානාති දීගම් වා පස්ස සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති. රස්සම් වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සම් වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. සබ්බකාය පටිසම්වේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසම්වේදී පස්ස සිස්සාමීති සික්කති. පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති සික්කති. ඉතින් මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙන්නේ පරිසරය සකස් කර ගැනීම. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා. ඒ කියන්නේ කැලයකට හෝ ගහක් මුලට හෝ නිදහස් විවේක ස්ථානයකට ගියොත් ඒක තමයි අපි පරිසරය සකස් කර ගැනීම වශයෙන් වඩාත්ම හොඳ තැන. ඉතින් අපි සමහර විට කැලයකට යන්න බැරි නම්, ඒ වගේ ගහක් මුලට යන්න බැරි නම්, විවේක ස්ථානයකට යන්න බැරි නම් ඊට ආසන්නම තැනකට යන එක තමයි වඩාත් හොඳ. ඒ කියන්නේ ශබ්ද බද්ධ නැති විවේකී ස්ථානයකට අපි ගිහිල්ලා ඉරියව්ව සකස් කරගන්න වෙනවා. ඉතින් ඊළඟට වාඩි වෙන ඉරියව්ව පිළිබඳව සඳහන් වෙනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. ඒ කියන්නේ උඩුකය කෙලින් තියාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා මුහුණ ඉස්සරහින් සිහිය තියාගන්නවා. එතනදී පළඟක් බැඳ වාඩි වෙයි කියන එකේ අදහස වෙන්නේ බද්ධ පරයන්කෙන් වාඩි වෙනවා කියන එක දැන් අපි දන්නවා විශේෂයෙන් ඔය භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සමාධි පිළිමේ තියෙන්නේ අන්න ඒ වගේ ආකාරයට අපට වාඩි වෙන්න පුළුවන් නම් බීම ඒක තමයි වඩාත්ම සුදුසු ඉරියව්ව. නමුත් සමහර විට අපට එවැනි ඉරියව්වක් සුව පහසු නැති වෙන්න පුළුවන්. ඉතින් අපට ඊට ගැළපෙන ඊට ආසන්නම ඉරියව්වක වාඩි වෙන එක තමයි වඩා සුදුසු. මෙතෙන්දී අපි කොන්ද කෙලින් තියාගන්න වෙනවා. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳින් දකින්න අවශ්‍ය වෙනවා නම් කොන්ද කෙලින් තියලා වාඩි වෙන එක තමයි වඩාත් උචිත. ඉතින් සමහර විට අසනීප කෙනෙකුට පහසුවෙන් කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න බැරි කෙනෙක් යමකට හේතු වෙලා වුණත් පුටුවක වාඩි වෙලා වුණත් මේක කිරීමේ වරදක් නැහැ. ප්‍රශස්ත මට්ටම තමයි අර සඳහන් වෙන්නේ බිම පුළුවන් නම් පරයන්කෙන් වාඩි වෙලා කොන්ද කෙලින් තියාගන්න කියන එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිහිය පැවැත්විය යුතු ස්ථානයේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ඒ කියන්නේ මේ මුහුණ ඉස්සරහින් සිහිය තියාගන්න කියන එක. දැන් අපි මේ වාඩි වෙලා සූදානම් වෙන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය පිළිබඳව හොඳ අවධානයක් යොදාගෙන බලාගෙන ඉන්න. ඒ තැන තමයි අපට මේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල හොඳටම දැනෙන තැන. බොහොමයක් අයට මේක නාසිකා අග්‍රයේ වැටහෙනවා. තවත් සමහර අයට නාසයේ මැද ප්‍රදේශයේ වැටහෙනවා. තවත් සමහර අයට නාසයේ උඩ ප්‍රදේශයේ වැටහෙනවා. සමහර විට තවත් කෙනෙකුට උගුරේ, පපුවේ, එහෙම නැත්නම් බඩේ උනත් පිම්බීමක්, හැකිලීමක් විදියට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වැටෙන්න පුළුවන්. ඉතින් අපි ආරම්භයේදී කරන්න ඕනේ හොඳට වාඩි වෙලා හොඳට හුස්ම අරගෙන බලනවා. තමන්ට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳටම වැටහෙන්නේ කොහෙද කියලා. නැත්තම් ප්‍රකටව වැටහෙන්නේ කොතනද කියලා. මොකද අපට සිහිය පවත්වනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පින්වතුනි. එනිසා අපි සිහිය පවත්වන්න යමක දැනෙන ප්‍රකටම ස්ථානය අපි අල්ලගන්න ඕනේ. අන්න එතෙන්ටයි අපි සිහිය එල්ල කරගන්නේ. සමහර අයට මේක නාසිකාග්‍රයෙන් එළියේ මේ උඩ තොලේ වගේ හුස්ම වැඩිගෙන ඉහළට පහළට යනවා වගේ වැටහෙනවා. අන්න ඒ නිසා Tamanට මේ හුස්ම වඩාත් හොඳට ප්‍රකටව වැටහෙන්නේ කොතනද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි ආශ්වාස පාශ්වාස හුස්ම රැල්ලත් එක්කලා හිත එහාට මෙහාට ගෙනියන්නේ නැහැ. අපේ නාසිකාග්‍රේ නම් හුස්ම රැල්ල වැටෙන්නේ අපි හැමතිස්සෙම නාසිකාග්‍රේ දිහායි බලාගෙන ඉන්නේ. මේ නාසිකාග්‍රේ හරහා ඉහළට පහළට හුස්ම රැල්ල ඇතුල් වීමත් පිටවීමත් අපි නිරීක්ෂණය කරනවා. මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය පිළිබඳව අපට දෙන උපමාව තමයි දොරටුපාලයාගේ උපමාව. දොරටුපාලයා කරන්නේ ඒ දොරටුව ළඟ ඉඳගෙන එතනින් ඇතුල් වෙන පිට වෙන අය නිරීක්ෂණය කරනවා. එතනදී එයා අර ඇතුල් වෙන පිට වෙන අය පිටිපස්සෙන් යන්නේ නැහැ. ඇතුල් වෙනකොට එයා දිහා හොඳට නිරීක්ෂණය කරන බලනවා කවුද මේ ඇතුල් වෙන්නේ. පිට වෙනකොට පිට වෙන කෙනා පිළිබඳව හොඳට නිරීක්ෂණය කරලා බලනවා කවුද මේ පිට වෙලා යන්නේ. එච්චරයි එයා කරන්නේ. ඒ වගේ තමයි අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නේ. ආස්වාසිය ඇතුල් වෙනකොට මේ ඇතුල් වෙන ආස්වාස ප්‍රස්වාසිය දිහා හොඳට බලනවා. ඒකයි ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සෝ සතෝ වාස්ස සති සතෝව පස්ස සති. එතෙම සිහියෙන්ම හුස්ම ගනි සිහියෙන්ම හුස්ම පිට කරයි. ඒ කියන්නේ සිහියෙන් අපි හුස්ම ගන්නවා කියන්නේ අපි හුස්ම ගන්න කෙනෙක් බවට දැනුවත්ව ඒක කරනවා. හුස්ම පිට කරනකොට අපි හුස්ම පිට කරන බවට දැනුවත් වෙනවා. දැන් අපි මෙතෙක් කල ඕන තරම් අපි හුස්ම අරගෙන තියෙනවා, හුස්ම පිට කරලා තියෙනවා. ඒක අපේ දැනීමෙන් තොරවයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි ඒක දැනුවත්ව කරපු එකක් නෙවෙයි. එනිසා අපි ඒකට කියනවා අපි අසිහියෙන් හුස්ම අරගෙන තියෙනවා. නමුත් මෙතනදී අපි කරන්න හදන්නේ සිහියෙන් හුස්ම ගැනීම කරන එක. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිහියෙන් හුස්ම ගැනීම, සිහියෙන් හුස්ම පිට කිරීම පටන් ගන්න කෙනාට ඒ හුස්ම දැනෙන විදිහ. එහෙම නැත්නම් හුස්ම දිහා අපි බලන්න ඕන විදිහ. නැත්නම් හුස්ම වැටහෙන ආකාරය පිළිබඳව ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දීගම් වාස්ස සන්තෝ දීගම් අස්ස සාමීති පජානාති දීර්ඝව හුස්ම ගන්නේ දීර්ඝව හුස්ම ගනිමි දැනගනි. දීගම්වා පස්ස සම්තෝ දීගම් පස්ස සාමීති පජානාති. දීර්ඝව හුස්ම පිට කරන්නේ දීර්ඝව හුස්ම පිට කරන බව දැනගනි. රස්සම් වාස්ස සම්තෝ රස්සං අස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්ම ගන්නේ කෙටියෙන් හුස්ම ගනිමි දැනගනි. රස්සම් වා පස්ස සම්තෝ රස්සම් පස්ස සාමීති පජානාති. කෙටියෙන් හුස්ම පිට කරන්නේ කෙටියෙන් හුස්ම පිට කරමි දැනගනි. එනිසා අපි මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට අවධානය යොමු කරනකොට ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ ලක්ෂණ අපට වැටහෙනවා නම් සිහිය පවත්වන්න ඒක ලොකු උදව්වක් වෙනවා. හිත විසිරෙන්න තියෙන අවස්ථාව අපෙන් අඩු වෙලා යනවා. හිත තැම්පත් වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් අද කාලේ අපේ වැඩිහිටි භාවනා ගුරුවරු මීටත් අමතරව අපට හුස්ම රැල්ලේ ලක්ෂණ වැටහෙනවා නම් ඒවා බැලීමේ දෝෂයක් නැහැ කියන එක දේශනා කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපට හුස්ම රැල්ල උණුසුම්ව වැටෙහෙන්න පුළුවන්. සමහර විට සීතලව වැටෙහෙන්න පුළුවන්. සමහර විට ගොරෝසුව වැටෙහෙන්න පුළුවන්. සමහර වෙලාවට සියුම්ව වැටෙහෙන්න පුළුවන්. සමහර විට නාසය පිරිමදිමින් හුස්ම ගමන් කරනවා වගේ වැටෙහෙන්න පුළුවන්. සමහර විට නාසය ඇතුලෙන් වතුර පාරක්, කුලම් පාරක් යනවා වගේ මේක වැටෙහෙන්න පුළුවන්. මේ ආකාරයට එක එක්කිනාට මේ දැනීම වෙනස් වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ විවිධ ලක්ෂණ වැටහීම අපට අර ආස්වාස ප්‍රාස්වාසයේ හිත අල්ලලා හිටින්න ඒක තැම්පත් කරගන්න ගොඩාක් උදව් වෙනවා. ඒ නිසා අපි හුස්ම රැල්ල දිහා අවධානයෙන් බලාගෙන ඉන්නකොට ආස්වාසයේ උණුසුම දැනෙනවනම් ඒක උණුසුම ආස්වාසයක් කියලා දැනුවත් වෙන්න. ප්‍රාස්වාසයේ සීතලට වැටෙනවනම් ඒක සීතල ප්‍රාස්වාසයක් බව දැනුවත් වෙන්න. යම් යම් ආකාරයට ඔයාට හුස්ම රැල්ල වැටෙනවනම් ඒ ඒ ආකාරයට ඔයා දැනුවත් වෙන්න. මේකයි අපි ආස්වාස ප්‍රාස්වාසයත් එක්කලා සිහිය පැවැත්වීම කියලා කියන්නේ. එම නැත්තං ආනාපාන සතිය කියලා කියන්න. නමුත් අපි කාලයක් මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට අපට හුස්ම රැල්ලේ වැටහීමේ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙනවා. ඒවා අපි ඉදිරි කාලයේදී කතා කරමු. ඒ ඒ අවස්ථාවලදී අපි සතිය පවත්වන්නේ කොහොමද කියන එක මේ ආනාපාන සති භාවනාව කරන්න බලාපොරොත්තු වෙන අයට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපි ආනාපාන සතිය වඩනවා කියලා මොකද්ද කරන්න කියන එක. ඉතින් ඒක මම යම් ප්‍රමාණයකට පැහැදිලි කරා. ඊළඟට දැන් මේ ආනාපාන සති භාවනාව වගේ එකක් පටන් ගත්ත කෙනාට දිගට කරගෙන යන්න බැරි ප්‍රශ්න කිහිපයක් මතුවෙනවා. අනේ මේ ප්‍රශ්න ටිකට මම ඊළඟට පිළිතුරු කිහිපයක් ලබා දෙන්නම්. එතනදී පළවෙනි කාරණේ තමයි අපි භාවනාවට වාඩි වෙන්නෙම හිත එකඟ කරන්න කියලා හිතාගෙන. ඒ කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේම අපේ හිතේ තියෙයි කියලා හිතාගෙන අපි වාඩි වෙනවා. කවදාවත් ඒක වෙන්නේ නැහැ පින්වතුනි. මේ හිතේ එකඟ බව කියන එක කාලයත් එක්ක වැඩෙන එකක්. ඉතින් ඒ නිසා මුලදී අපි එහෙම දෙයක් අපේක්ෂා කරන එක එච්චර ගැළපෙන්නේ නැහැ. ආරම්භයේදී තින් අපි හුස්ම රැල්ලක් දෙකක් බලනකොටම ඔන්න අපි දන්නේම නැතුව අපේ හිත වෙනත් අරමුණකට ගිහිල්ලා. ඒ කියන්නේ වෙනත් සිතුවිල්ලකට, අතීත අනාගත කල්පනාවකට, වේදනාවකට අපි දන්නේම නැතුව හිත ගිහිල්ලා. ඉතින් එතකොට අපි කරන්න ඕනේ අපේ හිත දැන් ආස්වාස ප්‍රාස්වාසයේ නෙවෙයි තියෙන්නේ. මගේ හිත දැන් සිතුවිල්ලක තියෙන්නේ. කියන කාරණේ දැනගෙන නැවත අපි ආස්වාස ප්‍රාස්වාසයට අපේ අවධානය යොමු කරනවා. එහෙම නැත්නම් මගේ හිත දැන් වේදනාවක තියෙන්නේ කියලා දැනුවත් වෙලා මම ආස්වාස් ප්‍රස්වාසයට අවධානය යොමු කරනවා. මෙහෙම ටික දවසක් අපි කරනකොට අපේ අර හිත වෙනත් අරමුණු වලට යන ස්වභාවය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් අපිට එක දිගට එතකොට හුස්ම රැල්ල දෙක තුනක් හතරක් පහක් බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක අපට ලොකු සතුට කරුණක් කරගන්න ඕනේ. මොකද එක හුස්ම රැල්ලක්වත් බලන්න බැරුව හිටපු මට දැන් හුස්ම රැලි පහක් එක දිගට බලන්න පුළුවන්. 10ක් බලන්න පුළුවන්. මේ වගේ සතුටු හිතක් අපි ඇති කරගන්න ඕනේ. ඒ වගේම මේ ආස්වාස ප්‍රාස්වාසයේ විවිධ ලක්ෂණ දකින්න දකින්න අපේ හිත අර පිට යන ස්වභාවය අඩු වෙලා යනවා. ඒ නිසා ටිකක් කල් යනකම් මුල් කාලෙදී අපේ ලොකු ඉවසීමක් ඇති කරගන්න වෙනවා මේ හිත ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය හික්මව ගන්න. ඊළඟට ගොඩක් අයට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ හිත පිට ගියොත් මොකද කරන්නේ? හිත වෙනත් අරමුණක් ඇසුරු කරන්න ගත්තොත් අපි මොකද කරන්නේ කියන කාරණේ. දැන් අපි උදාහරණයක් විදියට හිතමු. අපි භාවනා කර කර ඉන්නකොට කකුලේ වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් හොඳට අපි නිරීක්ෂණය කරලා බැලුවොත් අපට පේනවා මේ වෙලාවේ මගේ හිත තියෙන වේදනාවක. දැන් මගේ හිත තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසය නෙවෙයි. මගේ හිත දැන් වේදනාවක තියෙන්නේ කියලා මම දැනුවා. එතකොට පින්වතුනි අපේ දැන් සිහිය තියෙන්නේ අර වේදනාවේ. අර වේදනාව තියෙන බවට මම දැනුවා. එතකොට අපේ සිහිය කැඩිලා නැහැ. අපේ සිහිය තියෙනවා. හැබැයි දැන් සිහිය තියෙන්නේ අර ගත්ත මූලික අරමුණේ නෙමෙයි. මූල කර්මස්ථානයේ නෙවෙයි. අපි බලන්න ගත්තේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. නමුත් දැන් මේ වෙලාවේ මට පෙනෙන්නේ හිතට මේ වේදනාව. එහෙම දෙයක් වුණොත් හිතේ කනගාටුවක් ඇති කරගන්න එපා. මොකද අපේ සිහිය තියෙනවා. හැබැයි සිහිය තියෙන අරමුණ දැන් මාරු වෙලා තියෙනවා. දැන් මගේ සිහිය තියෙන්නේ වේදනාවක. ආස්වාස ප්‍රාස්වාසයේ නෙවෙයි. අන්න ඒකට දැනුවත් වෙන්න. ඒක ලොකු දෙයක්. ඒ වගේ වෙලාවට කනගාටුවක් ඇති කරගන්න එපා. මගේ හිත දැන් මේ ආස්වාස ප්‍රාස්වාසය බලන්න ගත්ත හිත දැන් මෙන්න වේදනාවකට ගිහිල්ලා නතර වෙලා. මගේ හිත කැඩිලා. ඒ වගේ ආකල්ප ඇති කරගන්න එපා. ඒ වගේ වෙලාවට මගේ හිත දැන් වේදනාවක තියෙන්නේ කියලා දැනුවත් වෙලා නැවත ආස්වාස ප්‍රාස්වාසයට ගෙනල්ලා තියන්න. ওই වගේම අපි හිතමුකෝ අපේ හිත කල්පනාවකට වැටුණා කියලා. අනාගතය පිළිබඳ සිතුවිල්ලකට මගේ හිත ගියා. ඉතින් මෙහෙම ඉන්නකොට මම දැනුවත් වෙනවා. මගේ හිත දැන් මෙන්න මේ අසවල් අනාගත සිතුවිල්ලේ තියෙන්නේ. ඒ බවට මම දැනුවත් වෙනවා. එතකොට අපේ සිහිය කැඩිලා නැහනේ. මේ වෙලාවක මගේ ආස්වාස ප්‍රාස්වාසයේ නෙවෙයි හිත තියෙන්නේ. මේ වෙලාවේ මෙන්න මේ සිතුවිල්ල හිත තියෙන්නේ. ඒකට දැනුවත් වෙලා නැවත අපි මොකද කරන්නේ? අන්න ආස්වාස ප්‍රාස්වාසයට හිත ගිනල්ලා තියෙනවා. ඊළඟට තවත් අයට තියෙන ගැටලුවක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාසයේ මැඩගෙන එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයේ තිබෙන සිහිය මැඩගෙන වෙනත් අරමුණකට හිතේනවා. උදාහරණයක් විදිහට අපිට පේනවා දැන් ආස්වාස් ප්‍රාස්වාසියේ බලන්න බෑ කකුල වේදනාවක් තමයි දැනෙන්නේ. ඒක ප්‍රකටයි. දැන් මේ දෙකෙන් කෝකද බලන්න ඕනේ කියලා. අන්න ඒ වගේ වෙලාවක පින්වතුනි මේ වේදනාවත් එක්ක ගැටෙන්න යන්න එපා. මොකද දැන් මේ වෙලාවට ඔයාට ආස්වාස් ප්‍රාස්වාසයේ බලන්න බෑ. මොකද ඒක මැඩගෙන අර වේදනාව තමයි දැනෙන්නේ. ඒ වගේ වෙලාවට අපි අර ආස්වාස ප්‍රාස්වාසයේ සිහිය පැවැත්වීම වෙනුවට මේ වේදනාවේ සිහිය පවත්වනවා. දැන් කකුලේ වේදනාවක් තිබෙන කෙනෙක් මම මේ වේදනාව තියෙන බවට දැනුවත් කෙනෙක්. එතකොට මගේ සිහිය කැඩිලා නැහැ. ඉතින් ටිකක් වෙලා මෙහෙම බලාගෙන ඉන්නකොට ওই වේදනාව දිගට තියෙන එකක් නෙවෙයි. ඔක නිකම්ම ෂය වෙලා නැති වෙලා යනවා ටිකක් වෙලා ගියාට පස්සේ. අන්න ඒ වගේ අවස්ථාවක මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් බලන්න ඕන කියලා ඒකත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. එතකොට අපේ හිතේ ලොකු ගැටීමක් ඇති වෙනවා. ඒ නිසා මේ වගේ ඇති වෙන පුංචි පුංචි ගැටලු භාවනාවේදී ඒවා निराකරණය කරගන්න අපි ගුරුවරයෙක් ඇසුරු කරමින් භාවනා කරන එක තමයි ගොඩාක් වටින්නේ. මොකද අපි ඒකට කියනවා කමඨහං සුද්ධ කරනවා කියලා. ඒ නිසා අපි එදින්දා කරන භාවනාව අඩුතරමේ සතියකට සැරයක්වත් ගුරුවරයෙක් සමග තමන්ගේ දියුණුව සාකච්ඡා කරන එක ගොඩාක් වටිනවා. ඉතින් එතකොට ඒ ලැබෙන උපදෙස් එක්කලා අපේ භාවනාව දියුණු පවුණු කරගන්න ඒක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. ඒ නිසා ඔබේ සිහිය දියුණු කර ගැනීම සඳහා අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි තවත් මෙවැනි වීඩියෝ මගින් ඔබ දැනුවත් කරන්න කොහොමද අපි සිහිය දියුණු කරගන්නේ කියන කාරණේ. සියලු දිනාටම තෙරුවන් සරණයි.